ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සුලාලිත සුභාෂිත සුපෝෂිත ගීතය යනු කලාත්මක අර්ථ සම්පන්න ගීයයි. එබඳු ගීත වංශයක් බිහි කිරීමට ගුවන් විදුලියයි ඊමහත් දායකත්වයක් සැපයුවේ. එබඳු ගී සිරිලාරකින් ගීත කිහිපයක් සොයාගෙන රස විඳිමු ඉරිදා සංග්‍රහයෙන්. ධම්ම පදය පිළිබඳ සාහිත්‍ය විශ්ලේෂණයක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබුණා ඒ මහාචාර්ය විමල් දිසානායක විසින් ධම්මපදයෙහි ගැඹුරු සාහිත්‍යික සංව්‍යුහය ඔහු ගෙන හැර දක්වනවා මනෝරූප 345ක් පමණ තිබෙන බව ඔහු කියනවා. එයින් සැලකිය යුතු සංඛ්‍යාවක් ඒ කියන්නේ 120ක් පමණ චලනය ගාමකත්වය කොටගත් ඒවා. ඉතිරි කොටස ඒ කියන්නේ සංඛ්‍යාවෙන් 225ක් පමණ නිශ්චලත්වය ශාන්ත භාවය කේන්ද්‍රගත වූ ආකාරයක් පෙන්වුම් කරන්නේ චලනය හා නිශ්චලත්වය මේ චින්තන ප්‍රවාහය ධම්මපදයෙන් මතුවනවා ධම්මපදයේ ආభాසයෙන් බොහෝ ගීත ලියුණා ගුවන් විදුලියට ලියන ලද එක් ගීයක් මෙසේ අපි ඉරිදා සංග්‍රහයේ ඉදිරිපත් කරන්නයි කැමති වන්නේ. මේ ගීතය රචනා කළේ අනුරාධපුරයේ නිවාසය කරගත් මහින්ද දිසානායක කවියා ගීපද රචකයා විසින්. ගීතය තනු යොදමින් ගායනා කළේ විශාරද ගුණදාස කපුගේ උදකංගී අයන්ති නෙත්තිකා කියලා ධම්මපදයේ ගාතාවක් තිබෙනවා. ඒ ගාතාවේ අදහස ආభాසයක් හැටියට මේ ගීතයේ කැටි වී තිබෙන හැටි බලන්න. Thank you. සන්න ඇල්ල පුරවාදිය හරවා රන්වන් රන් වියට වලින් අතු පුරවානම් වතු ඕලි කපලා යතු ගාලා හැඩ ගාලා මල් කම්ලිය කම් ඇඳ කුටු රුවට කනානම් තන්න ඇල්ල පුරවාදී හරවා රන්වන් රන් වියට වලින් අතු පුරවානම් වදු ඕලි කපලා යතු ගාලා හැඩ ගාලා මල් කම්ලිය කම් ඇඳ පුටු රුවට තනනම් තලා පන්න පොවලා මුවහත ඇති අන්‍යායුද නිම කරවානම් පතර පුරා සරණ තුරා දුවන පනින දඟලන සිත දමනය කර සුවපත් වේ නුවණක් නැත්නම් මොකද තලා පන පොවල මුව හත ඇති අවියායුද නිම කරවානම් සසර පුරා සරණ තුරා දුවන පන්නේන දඟලන සිත ගමනය කර සුවපත් වේ නුවණක් ඇතනම් සතර පුරා කරන තුරා දුවන පනින දඟලන හිත දමනය කර සුවපත් වේ නුවණක් ඇතනම් H ආර්යදාස පෙරේරා ළමා සාහිත්‍ය පිළිබඳ පරිශකයෙක් ආචාර්යවරේ. ඔහුගේ ළමා සාහිත්‍ය පිළිබඳ පොතක වීරයන් 7 දෙනෙක් ඉන්න බව සටහන් කරනවා. ඒ 7 දෙනාගෙන් ප්‍රධාන වන 4 දෙනෙක් මෙසේ දානවීර, දයාවීර, ධර්මවීර, යුද්ධවීර. සූරවීර ධීර කියලා තව වචන තුනක් අපේ සංස්කෘතියේ පවතිනවා. පහසුවෙන් නොකල හැකි දෙයක් අධික උත්සාහයෙන් ඉටු කර ගැනීමයි වීරයන්ගේ ස්වභාවය. එබඳු වීරයින් අවශ්‍ය කාලෙක රෝහණ ධර්මකීර්ති කියන තරුණ සංගීතකරුවා ඔහු ගුවන් විදුලිය ඇසුරු කරන්නේ ඔහුගේ නිර්මාණයක් සම්මානයට පාත්‍ර වෙනවා. ඒ ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ තාත්තා ටෙලි නාටකයේ තේමා ගීතය කුමාර ලියනගේ කවියා ගීපද රචකයා මේ ගීතය රචනා කළේ. මේ ගීතය මුලින් අසන විට මමත් පුදුම සතුටටපත් වුණා. ඒ ගීතය ඔබට මතක ඇති. අපි නැවතත් එය සිහිපත් කරගමු. මේ රෝහණ ධර්මකීර්ති පුතේ කෝ දැනෙනවාද මහ පොළොවේ පපුවිතෙතමනේ කෝ දැනෙනවාද මහ පොළොවේ පපුවිතෙතමනේ මඩුළු උඩ කරගෙන සකලයෝ ඉන්නේ මගේ පුතේ පිහාටුවමයි අත්තටුවක් වෙන්නේ ජීවිතේ විතර ගැහැටක් තව කොහෙද තියෙන්නේ මේ ගහේ වැලි මල් ගැන මං විතරයි දන්නේ මේ ගහේ වැලි මල් ගැන මං විතරයි දන්නේ තැන තිබුණද මහවනේ දන්නේ නෑ කුණ්ඩලේ තරම ඇත් නැහැකින් බලා ගන්න බෑ පුතු සෙනේ තිරුර සිඳ යන හැටි කියා ගන්න බෑ මගේ හිතේ තියෙන සීපද මගේ පුතා අහලා නෑ මගේ හිතේ තියෙන සීපද මගේ පුතා අහලා නෑ සින් හඬට සිය පෑරෙන පහලවක්කඩේ සිල් කලා පසින රීති සිනා රැලි තාමතියේ අඳු වලු මැදින් එන හුළඟට අන කියන් පුතේ කෝ දැනෙනවාද මහා පොළොවේ පපුවි තෙතමනේ කෝ දැනෙනවාද මහා පොළොවේ පපු විපෙතමනේ ඔබ සවන් දෙමින් සිටින්නේ රිදා සංග්‍රහයේ වැඩසටහනට මෙන්න ඒ අතරේ දැන් ලැබුණු විශේෂ පුවතක්. කොටහින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ මීට ස්වල්ප වේලාවකට පෙර බෝම්බ පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තා වේ. අද පෙරවරුවේ පැවති දේවමිහ අතරතුරදී මෙම පිපිරීම සිදු වී ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ විශාල පිරිසක් රෝහල් කරා රැගෙනීමෙන් සිටින බව අප වාර්තාකරු පවසයි. මෙන්න ඒ නැවත වතාවක්. කොටහේනේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දෙවස්ථානයේ මීට ස්වල්ප වේලාවකට පෙර බෝම්බ පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තා වී අද පෙරවරුවේ පැවති දේවමෙහි අතරතුරදී මෙම පිපිරීම සිදු වී ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ විශාල පිරිසක් රෝහල් කරා රැගෙන යමින් සිටින බව අප වාර්තාකරු පවසයි. පෙරුණ 9යි විනාඩි 17යි දැන් වෙලාව ඔබ නැවතත් ඉරිදා සංග්‍රහය සමග සිහිනයකි ඔබ නමින් ගීත නිර්මාණ සංග්‍රහයක් එළිදුටුවා සුරස පොතක් හැටියට ගීත ලියා තිබුණේ කුසුම් හිරිස් 60 දශකයේ අගභාගයේ ගුවන්විදුලි වෙළඳ සේවයේ කාන්තා වැඩසටහන් සඳහා කටහඬ දෙන්නට පැමිණි කුසුම් පී ජයලත්ගේ රුව තාම මගේ මතකයේ රැඳී තිබෙනවා පාසල් නිල ඇඳුමින් පැමිණි ඒ හුරුබුහුටි සිසුවියගේ මට සිලින්ටු හඬ ශ්‍රාවකීන්ගේ ආදරය දිනාගත්තේ ඊටම ඉක්මනින්. පසුව ගුවන් විදුලියේ නාට්‍ය ඒකකයේ විශිෂ්ට නාට්‍ය ශිල්පිනියක් ලෙස ශ්‍රේණිගත වන්නට පුළුවන් වූයේ ඒ හඬටමයි. මේ පොතට දයාද අල්විස් කිවිඳිය ගීපද රචිකාව පෙරවදනක් ලියා තිබුණා. එම පොතෙන් උපුට ගන්නවා ගීතයක් දෙකක් ඉරිදා සංග්‍රහයට. පළවෙනි ගීතය හැටියට අප තෝරගත්තේ නිරංජලා සරෝජිනී සහ අබේවර්ධන බාලසූරිය මේ ගායන ශිල්පීන් ගැයූ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ තනු නිර්මාණයෙන් අලංකෘත ගීතයක්. මෙය ජනකාන්ත වූ ගීතයක්. කුසුම් පීරිස් මේ ගීතය රචනා කොට තිබෙන්නේ. me. Mm. වඩා මේ රටේ ජනාධිපතිතුමා ඒ උත්සවයට සහභාගී වුණා. බිෂොප් විද්‍යාලයේ තිබුණේ. ඒ උත්සවය දයාදල්ලිස්ගේ ගීතවලිනුත් කුසුම් පීරිස්ගේ ගීතවලිනුත් උපවත් වුණා. ඒ ගීත පොතේ ඇතුළත් ගීත ගුවන් විදුලියේ පැතිගත වී තිබෙනවා. ෂෙල්ටන් පෙරේරා සංගීතඥයා විසින් තනු නිර්මාණය කළ කුසුම් පීරිස්ගේ තවත් රචනාවක් රූපා ඉන්දුමති ගුවන් විදුලියට ගායනා කළේ මෙසේයි මේ එම ගීතයයි Thank you. के ඔබ සවන් දෙමින් සිටින්නේ රිදල් සංග්‍රහය වැඩසටහනට මෙන්න ඒ අතරේ අපට ලැබුණු විශේෂ පුවතක්. කොටහින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මොනිදුන්ගේ දේවස්ථානයේ මීට ස්වල්ප වේලාවකට පෙර බෝම්බ පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තා වේ. අද පෙරවරුවේ පැවති දේවමිහ අතරතුරදී මෙම පිපිරීම සිදු වී ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ විශාල පිරිසක් රෝහල් කරා රැගෙන යමින් සිටින බව අප වාර්තාකරු පවසයි. මේ අතර මීගමුව කටුවපිටිය දේවස්ථානයේදීද අද පෙරවරුවේ තවත් පිපිරීමක් සිදු වී ඇති බව එඩ්මන් තිලකරත්න පියතුමා පවසයි. මෙන්නය නැවත වතාවක්. කොටහින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ මීට ස්වල්ප වේලාවකට පෙර බෝම්බ පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තා වේ. අද පෙරවරුවේ පැවති දේවමිහ අතරතුරදී මෙම පිපිරීම සිදු වී ඇත. සිද්ධීන් තුවාල ලැබූ විශාල පිරිසක් රෝහල් කරා රැගෙන යමින් සිටින බව අප වාර්තාකරු පවසයි. මේ අතර මීගමුව කටුවපිටිය දෙවස්ථානයේදීද අද පෙරවරුවේ තවත් පිපිරීමක් සිදු වී ඇති බව එඩ්මන් තිලකරත්න පියතුමා පවසයි. 9 විනාඩි 26යි දැන් වෙලාව. සුභාවිත ගීතය අවභාවිත වෙමින් පවතින මේ යුගයේ සිහිනය කියුඹ කෘතිය ගීපද රචනයට එළැඹෙන දුහුණනට ඒ කියන්නේ ආදුනිකයන්ට අත්පොතක් වනු නිසැකයි මෙසේ ලියා තිබෙන්නේ මණ්ඩාර ඇහැලියගොඩ කවියා ගීපද රචකයා විසින් හොඳයි එඩ්වඩ් ජයකොඩි මේ විශාරද ගායකයා නම් ගීත කිහිපයක්ම කුසුම් පීරිස් ලියූ රචනා ගායනා කොට තිබෙනවා ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතය නිර්මාණය කළ කුසුම් පීරිස්ගේ මේ රචනය එඩ්වඩ් ජයකොඩි ගැයූ අපූර්වයි මේ කාරණි අපගෙන් අප සිතු හැටි නිහිරි යම් ඉුවේ තුලතා මන්නේ සයුමායිනේ කුලින තලාවේ එදහස් හැඟුමෙන් චමත්කාරවි අපගෙන් අප සිතු හැටි නිහිරි චමත්කාරී අප ගැන අප සිතූ සැතිනීරී නොවේ ගම් ඉවුරේ කුරුලතා මඳුල්ලේ සයුරුමයි මේ කුලින සලාවේ මෙලහත් හැඟුමෙන් චමත්කාර වී අප ගැන අප සිතු ඇති මිහිරි ගම් ඉවුරේ කුරුලතා මඳුල්ලේ සයුරුමයි හැඟුමෙන් චමත්කාරී අප ගැන අප සිතු හැටි ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබලයි.